නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ ධාරිතාව මත සිත පීඨා සීය පවත්වන කමඨාන මේ කමඨාන අපි සියලෝම දෙනාගේ ප්‍රඥාව අවදි කරන්න අපි තුල නිදාගෙන සිටින විදර්ශනාව අවදි කරන්න විශාල පිටුවාලක් වෙයි කියලා අපට විශ්වාසයි. ආනාපාන සති සූත්‍රයේ කමඨාන් සාකච්ඡා අපි අනන්ත කරලා තිබුණත් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ ධාරිතාව මත සිත පීඨා සිය පවත්තන කමඨාන විශේෂ ස්ථානයක් ඉමි කරනවා. ආනාපාන සති භාවනාව ආස්වාසය ප්‍රාස්වාසය සම්බන්ධ කරගෙන සිදු කළත් ඒ කමඨාන අවසන් කරන්නේ එම නැත්තම් අපේ සිත අපි නොදැනුවත්වම නිරෝධ සමාපත්තියට පත් කරන්න තරම් බොහොම බලගතු කමඨානම් ආස්වාස ප්‍රාස්වාසයේ ධාරිතාව මත සිත පීඨා කමඨාන් වඩන භාවනා කරන භාවනා යෝගියෙක් ආස්වාස ප්‍රාස්වාසයේ මත සීය පීඨනකොට ක්‍රමානුකූලව එයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ආස්වාස ප්‍රාස්වාසය ආස්වාස කරනකොටත් ප්‍රාස්වාස කරනකොටත් ඒ වායුවේ ධාරිතාවක් යම්කිසි ප්‍රමාණයක ගනුදෙනුවා සිද්ධ වෙන බව මේ ප්‍රමාණය ක්‍රමානුකූලව වෙනස් වෙන බවත් ධාරිතාව අඩු වෙන බවත් වැඩි වෙන බවත් මේ භාවනා යෝගියාට ක්‍රමානුකූලව වටා ගන්න පුළුවන්කම ලැබෙනවා. ආස්වාසය ප්‍රාස්වාසය මේ කියන කාරණාව තුළ මේ ගනු ලබන ධාරිතාව තුළ මේ භාවනා යෝගියා සීය පවත්වාගෙන ඉන්නකොට මේ විදියට දින කීපයක් කරගෙන යනකොට මේ භාවනා යෝගියාට වැටහෙන්න පපත් වෙනවා මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන 6 තුලින්ම යම්කිසි ධාරිතාවක් ගනුදෙනු වෙනවා. යම්කිසි ප්‍රමාණයක ගනුදෙනුවක් සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාව වැටහෙන්න ගත්තාම මේ කමඨාන වඩන භාවනා යෝගියා තමන්ගේ දැසින් මේ නාම රූප දිහා බලනකොට මේ අවකාශය දිහා බලනකොට මේ තියෙන සියලුම රූප වලින් එයාට කතාවක් පේනවා මොකද්ද ඒ ආර්ය කතාව කියලා බැලුවාම රූප ගන්න ධාරිතාවට අනුව එයාගේ සිත කම්පා වෙනවා රූප ගන්න ධාරිතාව අඩු වෙනකොට එයාගේ සිත නිවෙනවා එහෙනම් ගන්න ප්‍රතිසතේ වැඩි වෙන්න වැඩි වෙන්න පැවැත්මකොත් දුකකොත් එයා තුළ නිර්මාණය වෙන ධර්මතාවයේ මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා කන් දෙකට සීය පවත්තලා කල්පනා කරනකොට ඇසෙන ශබ්ද වලින් තමන් මොනතරම් උපාදානය කරගන්නවද මොනතරම් මේ ශබ්ද වලින් අදහස් තමන් උපුටා ගන්නවද ඒ සෑම දෙයක් තුළ මේ ධාරිතාවට අනුව තමන් තුළ පැවැත්මකුත් දුකකුත් අට ගන්නවා මොනතරම් ශබ්ද ඇසුණත් ඒවා අසන්න නැතුව ඇහෙනවා කියලා දැනගෙන හිටියාම ඒක තමන්ගේ කර නොගෙන හිටියාම ඒ ධාරිතාව අඩු වුණාම ඒකට අනුව පැවැත්මත් අඩු වෙනවා දුකත් තුනී වෙනවා කතා කරන හැම අදාසක් ගානේ ධාරිතාවක් පේනවා සමහර අය උදේ ඉඳලා රෑ වෙනකන් කතා කරනවා ගිරව්වාගේ සමහර අය ඉන්නවා අවශ්‍යතාවයට විතරක් කතා කරන අය සමහර අය ඉන්නවා නිස්සබ්දතාවේ රජ කරනවා අර හිමාල වනවල ඉන්න තපස්වරු වාගේ මාස ගණන් අවුරුදු ගණන් අවුරුදු 5 10 20 25 කතා කරන්නෙම නෑ. ඒගොල්ලෝ ඒ කියන්නේ නිස්සබ්දතාවයේ රජ කරනවා. එහෙනම් මේ කතා කරන ධාරිතාවට අනුව පැවැත්මක් ඇදෙනවා. ඒකට අනුව දුකක් ලැබෙනවා. කතා කිරීම වචනේ සංවර වෙන්න සංවර වෙන්න වචනය තුල තමන් යම්කිසි සීමාවක් ඇතුළත ඉන්න ඉන්න තමන් ඒ ධාරිතාව අඩු කරනකොට ඒ ඒ තුලින් පැවැත්මකුත් දුකකුත් අඩු වෙනවා කලබලකාරීත්වය වැඩි වෙන්න වැඩි වෙන්න පැවැත්මත් දුකක් වැඩි වෙනවා සංවර වෙන්න සීලයට එකඟ වෙන්න එයා බොහොම තැම්පත් වෙන්න වෙන්න ඒ පැවැත්මත් අඩු වෙලා දුකත් අඩු වෙනවා සිතවිලි වැඩි වෙන්න වැඩි වෙන්න සිතවිලි වල ධාරිතාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒ භාවනා යෝගියා පැවැත්මක් අදාගෙන දුක් විඳිනවා සිතුවිලි අල්ප වෙන්න, අවම වෙන්න, සරල වෙන්න, සෑල් වෙන්න පටන් ගත්තාම මේ භාවනා යෝගියා පැවැත්මෙන් නොපැවැත්මට ගිහිල්ලා දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ කාරණාව මේ භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. ආස්වාස ගන්නකොට වැඩිපුර ධාරිතාවක් ගන්නවා වාගේ ප්‍රාස්වාස කරනකොට වැඩිපුර ධාරිතාවක් පිටත් කරනවා වාගේ ඒ ධාරිතාව අඩු වෙනවා අඩු වෙනකොට තමන්ගේ කයේ සිතේ ක්‍රියාවලියත් ඒ කියන කම්පනයත් ඒ ඇලීමේ ගැටීමේ ස්වභාවයත් අවම වෙන බව සෑහළු වෙන බව සරල වෙන බව මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා මේක තමයි මේ ආනාපාන සතියේ ආස්වාස ප්‍රාස්වාසයේ ධාරිතාව මත සිත පීඨවලා භාවනා කරන භාවනා යෝගියාගේ පළවෙනි අවබෝධය එයා සම්මාවක් දන්නවා. මොකද සම්මාව ඇස් වලින් ලබා ගන්න තරමට හනුව යාට දුක ඇති වෙනවා. කන් වලින් ශබ්ද වලින් ලබා ගන්න තොරතුරු වලට හනුව එයාට දුක ලැබෙනවා. උදාහරණයක් වශයෙන් බැලුවාම අපි රූප 25ක් විතර මතක තියාගෙන ඉන්නකොට විඳින දුක රූප 5ක් මතක තියෙන දුකට සාපේක්ෂව මොනතරම් අධිකද? කාරණා 500ක් ශ්‍රවණය කරන අපට තියෙන දුකට සාපේක්ෂව කාරණා දෙක තුනක් මතක තියෙන අපට තියෙන දුක මොනතරම් පරස්පර විරෝධද මෙන්න මේ අවබෝධය තුලින් එයා ලෝකය දකිනවා මෙන්න මේ අවබෝධය තුලින් ලෝකේ ජීවත් වෙනවා මෙන්න මේ අවබෝධයට ගලපාගෙන එයා සිතන්න පුරුදු වෙනවා ඇසිරෙන්න පුරුදු වෙනවා මේක යාගේ පළමු අවබෝධය මේකට සම්මා දිට්ඨිය කියලා කියනවා ධාරිතාව වැඩි වෙන හැම මොහොතෙම දුක වැඩි වෙනවා. කල්පනා කරලා බලන්න මම මේ ධර්ම කාරණාව කියනවා, මේ කාරණාව කියනවා, ආවල් ජාතක කතාවෙන් කොටසක් කියනවා, ආවල් උපමාව කියනවායි කියලා විශාල කරුණු රාශියක් ඔළුවේ ගොනු කරගෙන බනකට වැඩලා බලන්න වටාපත වෙවුලනවා. මිනිසුන්ට තේරුම් ගන්න බැරි වෙනවා. ඇයි? අපි කියවන ප්‍රමාණය වැඩි. සිතවිලි ප්‍රමාණය වැඩි ඒ නිසා පැවැත්ම වැඩි කම්පණය වැඩි ඒ වගේම දුකත් වැඩි මොකවත්ම මාතෘකාවක් නැහැ කිසිම කාරණාවක් නැහැ උපමාවක් නැහැ ගිහින් වාඩි වෙලා කල්පනා කරනවා මේ අයට මොනවද දන්නේ කියන්නේ එතකොට අදාසක් පාළ වෙනවා ඒ අදාස නිවීමට ගැළපෙන විදියට දුක තුනී වෙන විදියට ආශ්‍රව කාමයන් දුර වෙන විදියට ඒක භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩයත් එක්ක ගලපලා කිව්වාම කියන්න කියන්න හදාස් පාළ වෙනවා ඒ සෑම හදාසක් කිව්වාම ලස්සන ධර්මදේශනාවක් දේශනා වෙලා එහෙනම් අපි මේ ලෝකේ හැම දෙයක්ම එකතු කරන නිසා අපට දැන් දුක වැඩි වෙලා අස්කරන නිසා දුක තුනී වෙලා මෙන්න මේ අවබෝධයට කියනවා සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම අද මේ සම්බුද්ධ ශාසනේ අපි හැමෝම ඉපදිලා දුක් විඳින්නේ එකතු කරපු ප්‍රමාණය වැඩි නිසා නේද මොනවද අපි එකතු කළා එකතු කරලා තියෙන්නේ ඇස් වලින් ගොඩක් රූප එකතු කළා කන් වලින් ගොඩක් ශබ්ද එකතු කළා අසුවලා මට බැන්නාය නින්දා කළාය අපහාස කළාය විවේචනය කළාය කියලා මේම ශබ්ද එකතු කරගෙන ඉන්නේ නැද්ද අපි දැන් අපි ශබ්ද ගබඩාවක් නේ අසුවලා දුස්සීලයි අසුවලා සිල්වන්තයි ආවල් ප්‍රදේශයේ ලස්සනයි ආවල් සේනාසනේ මේ වගේ අඩුපාඩු තියෙනවා මේවා දිට්ඨිය තුලින් රූප තුලින් එකතු කරගත්ත ගබඩාවක් නෙමෙයිද රස තුලින් එකතු කරනවා ආවල් ව්‍යංජනේ රසයි ආවල් පළතුර රසයි ආවල් බත් වර්ගයේ රසයි කියලා අපි ඒ රසවලිනුත් එකතු කරගන්නවා නේද කතා කරලා කරලා මොනතරම් කරුණු කාරණා උපමා උපමේය අපි එකතු කරගෙන තියෙනවද ඉතුවක්කාරකමෙන් උඩඟුකමෙන් ආංකාරකමෙන් මෝඩකමෙන් අපි ජීවත් වෙලා ඇසිරිලා අපි මොනතරම් චර්යාවෙන් එකතු කරගෙන තියෙනවද මේ ආයතන 6 තුලින්ම එකතු වෙනවා මේ ආයතන 6 තුලම ගනුදෙනු වල ධාරිතාවක් තියෙනවා ධාරිතාව වැඩි වෙන තරමට ඉපදීමේ වාරගාන වැඩි ධාරිතාව අඩු වෙන තරමට ඉපදීමේ වාරගාන අඩුයි දුකත් අඩුයි මෙන්න මේ අවබෝධය තේරුණාම මේ භාවනා යෝගියා පළවෙනි ඥාණයට පත් වෙලා ඉවරයි. එයා සම්මාදිට්ඨියක් දන්නවා. ඒ භාවනා යෝගියා මේ සම්මා දිට්ඨිය තුල හිඳගෙන කල්පනා කරන එනම් මේ ලෝකේ හැම ගනුදෙනුවටම ධාරිතාවක් තියෙනවා. කාන්තාවක් දැක්කාම දැක්කා විතරයි. ඒකේ ධාරිතාව ගොඩාක් අඩුයි. ඉන්න ප්‍රශ්නයක් නැහැ. එයාගේ අඟපසඟ දැක්කා වයස දැක්කා එයාගේ ලස්සන දැක්කා දැන් ටිකක් වැඩිපුර ගත්ත ධාරිතාව දැන් රාගය කියලා අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා නේද එයාව හොඳට මතකයේ ධාරණය කරගත්තා. හොඳට සීකල්පනාවේ යව තැම්පත් කරගත්තා. රාතිසේක මෙනෙහි කර කර රාගයෙන් තෘෂ්ණාවෙන් මත් වෙනවා. දැන් වැඩිපුර ධාරිතාව තියෙන නිසා දැන් බලන්න පැය ගාණක් අපි රාගෙන් දැවෙනවා නේද? යම්කිසි භාණ්ඩයක් උපකරණයක් දැක්කාම ඒක දැක්කයි කියලා හිතලා අපි පිටත් වෙලා ගියාම ධාරිතාව අඩුයි. ඒ නිසා ලෝභය හටගන්නේ නැහැ. ඒ වගේම එකක් මට ඕනේ. ඒ වගේම එකක් මටත් පාවිච්චි කරන්න ඕනේ. මගේ අයිතිය තියෙන්නට ඕනේ. ඒක කොහෙන්ද ගත්තේ? කාගෙන්ද ගත්තේ? කීයක් වෙනවද කියලා හොයන්න ගත්තාම දැන් තොරතුරු වලින් ධාරිතාව වැඩි වෙලා නේද? දැන් අපේ මානසිකත්වයේ විකෘති වෙලා විවේකය අවිවේකයේ බවට පත් වෙලා තපස් ජීවිතයේ පිරිහිලා අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් තියෙනවා මෙන්න මේ අවබෝධය ඇති වෙනකොට මෙන්න මේ ඥානය පාළ වෙනකොට මේ භාවනා යෝගියා දෙවෙනි ප්‍රශ්නේ දන්නවා මොකද්ද මේ හැම ගනුදෙනුවක් තුළම ධාරිතාවක් තියෙනවා ඒ ධාරිතාව ස්පර්ශ වෙන හැම මොහොතක් ගානේ හැම ස්පර්ශයටම ඒ ධාරිතාව සංවර්ධනය වෙනවා මේක අවබෝධ කළාම එයා දෙවෙනි සම්මාදිට්ඨියට පැමිණියා සකු르දාගාමි ඵලයට බලන්න තාපසයා වනගත වෙලා ගාක්යට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ආස්වාසයේ ප්‍රාස්වාසයේ ධාරිතාව මත සිත පීඨවලා සීය පවත්වනකොට මේ හැම ආයතනයකම ගනුදෙනුවකම ධාරිතාවක් තියෙනවාය හැම ධාරිතාවකටම අනුව දුකක් නිර්මාණය වෙනවාය ඒ දුක නිවෙන්න නම් ධාරිතාව අඩු කරන්න ඕනේ කියන නිවැරදි දැක්ම තුලින් එයා සෝතාපන්න වුණා කායානුපස්සනාව සම්පූර්ණ කළා කයට අනුව ලෝකය දැක්කා. දුකට අනුව ලෝකය දැක්කා පැවැත්මට අනුව ලෝකය දැක්කා පැවැත්මේ ධාරිතාවට අනුව Tamange චරිතය දැක්කා එයා සම්මාදිට්ඨියට පත් වෙලා ඉවරයි මේ භාවනා යෝගියා දකිනවා මේ ආස්වාස ප්‍රාස්වාසයේ ධාරිතාව මත සිත පීඨවලා භාවනා කරන කමඨා යෝගියාට වැටහෙනවා මේ හැම ස්පර්ශයක්ම හැම ධාරිතාවක් තුළ පවතින ස්පර්ශයක් තුළම නැවත නැවත ස්පර්ශ වෙන්න වෙන්න ඒකේ දුක වැඩි වෙනවා පැවැත්ම වැඩි වෙනවා ඉපදීමේ වහරගාන වැඩි වෙනවා ඒ දුක අපි තුල සංවර්ධනය වෙනවා මෙන්න මේ දෙවනි අධියර ස්පර්ශය තුළින් දුක හැදිනවයි කියලා දැනගත්තාම ඒ දුක නවත්තන ක්‍රමවේදය අවබෝධ කරගත්තාම එයා වේදනානුපස්සනාව සම්පූර්ණ කරලා ඉවරයි. එයා සකු르දාගාමි ඵලයටපත් වෙලා අද අපිටත් ওই ප්‍රශ්නේ තියෙනවා නේද මොනවාරි කාගේ හරි උපකරණයක් අතතරම් බැලුවාම මේ කාවල් රටේ හදපු එකක් මේක මේ මේ වැඩවලට ගන්න පුළුවන් එකක් මේක මෙච්චර වටිනවයි කියලා නැවත නැවත ස්පර්ශ කරනවා අනේ මේක යකඩ කෑල්ලක් මේක ප්ලාස්ටික් කෑල්ලක් කිව්වා මොනතරම් අවම ධාරිතාවක්ද ඒකේ ලෝභ දේශ මොහ හැදෙන්නේ හැබැයි ඒ ධාරිතාවේ නම දැනගත්තාම දැන් තවත් ස්පර්ශයක් වුණා නම දැනගැනීමෙන් වටිනාකම දැනගැනීමෙන් තවත් ස්පර්ශයක් එනවා නේද ඒකේ තියෙන ප්‍රයෝජන ටික දැනගත්තාම තවත් ස්පර්ශයක් වෙනවා නේද? නිස්පාදිත රට දැනගත්තාම තවත් ඒකෙන් මේ ස්පර්ශයකින් දුකක් ඇති වෙනවා නේද? මේ විදියට අපි ගන්න හැම තොරතුරක් ගානේ අපි ලබා ගන්න දැනගන්න හැම පණිවිඩයක් ගානේ අපේ ධාරිතාව වැඩි වෙනවා මේ පස්සපච්චා වේදනා මේ ස්පර්ශය තුලින් අටගන්නේ මේ වේදනාව අපි ඇස් වලින් යමක් ස්පර්ශ කළාම ඒ ගනුදෙනුවේ ධාරිතාවක් ඇති වුණාම නැවත නැවත ඒක මෙනෙහි කරනකොට නැවත නැවත ස්පර්ශ කරනකොට ඒකෙන් දුක වැඩි වෙනවා මේ වේදනානුපස්සනාව මේ භාවනා යෝගියාට මනාකොට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා එයා සකු르දාගාමි වෙච්ච ආර්ය උත්තමයෙන් අද අපේ ජීවිතේ නැත්තේ මේ අවබෝධය නේද? වැසිකිළියක් අදන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ වගේම තමයි කුටියක් අදන්න ඕන ඕනේ. ඒ වගේම ගිනිහල් ගයක් අදන්නට ඕනේ. සක්මන් මළුවක් අදන්නට ඕනේ කියලා අපි කල්පනා කරනකොට ඒක බොහොම අවම ධාරිතාවකින් තියෙන සිටිවිල්ලක්. අපේ හදාස අපේ බලාපොරොත්තුව බොහොම අවම අල්පව තිබුණට නැවත නැවත මෙනෙහි කරනවා නිදාගෙන කල්පනා කරනවා අත්විවරම අතනින් කපනවා මේකට වලවල් මෙතනින් කපනවා වතුර මෙතනින් ගේනවා මේ විදියට හදනවා අර විදියට හදනවා මේමයි මම පැම්පාස වෙන්නේ මේමයි සක්මන් කරන්නේ කියලා සතියක් විතර කල්පනා කරලා බලනකොට අපේ මානකම අපිට කරන්න හම්බෙන්නේ අපේ කමටන් අපි තුල වැඩෙන්නේ අපේ භාවනාව අපි තුල වඩන්න පුළුවන් කමක් නැහැ. හේතුව අපේ කමඨානට වඩා අර ධාරිතාව වැඩි වෙලා. අපේ භාවනාවට වඩා අපේ වච්ච කුටි එහෙම නැත්නම් ගිනියල්ගේ ධාරිතාව වැඩි වෙලා ඒ නිසා සියලුම වැඩ නවත්තලා අර වැඩේ කරලා ඉන්න ඕනේ මොනවා කරන්නද හේතුව ඒක ඉවර කරනකම් අපේ භාවනාව කමටාන අපි තුල වැඩෙන්නේ නැහැ බලන්න අපේ භයානකකම කොච්චර බරපතලද කියලා අපේ ආර්ය ජීවිතයේ පිරිය නැටි බලන්න අපේ මිනිසත් භවය අපතය නැටි බලන්න අපි මේ විදිහට කල්පනා කරන හැම මොහොතක් ගානේ ඒ ස්පර්ශ වෙන හැම මොහොතක් ගානේ ඒ චේතනාව බොහොම ශක්තිමත් වෙලා සංවර්ධනය වෙලා ධාරිතාවෙන් වැඩි වෙලා අපට පිණ්ඩපාත යන්න පුළුවන් කමක් නැහැ සිවුරක් හොද ගන්න පුළුවන් කමක් නැහැ තථාගතයන් වහන්සේට අවසට වන්දනා කර ගන්න පුළුවන් කමක් නැහැ මානකමේ කමඨාන භාවනාව වඩන්න පුළුවන් කමක් නැහැ. ඔක්කොමට කලින් අරක කරලා ඉන්න ඕනේ. ඒකෙන් නිදාසලා ඉන්න ඕනේ. හේතුව චිත්ත කම්පණය වැඩි වෙලා. මෙන්න මේ தත්වයක අපි ජීවත් වෙනවා නම් මෙන්න මේ ආකාර මානසිකත්වයකින් අපේ තපත් ජීවිතය මේ වර්තමානයේ පවතිනවා නම් මේ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගන්න. තාපසයා අල්පේච්ඡ වෙන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේගේ කමඨාන නිතර නිතර මෙනෙහි කරන්න. රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා ආරණ්‍යගතෝවා කියලා තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කළා නේද? තථාගතයන් වහන්සේගේ අවවාදය අපි අමතක කරලා ශුන්‍ය වෙන්න ඕනේ කියලා කියන්නේ ඇසෙන් ගන්න පණිවිඩ හැම එකක්ම ශුන්‍ය කරන්නට ඕනේ අවම කරන්නට ඕනේ ශුන්‍යයි කියලා කියන්නේ බිඳුව එහෙම නැත්නම් අල්පයි කියන එක අවමයි කියන එක කනෙන් ගන්න තොරතුරු හැම එකක්ම අවම කරන්නට ඕනේ අල්ප කරන්නට ඕනේ ඉස් වචන, පරුස වචන, පිසුන වචන අපි කතා කරනවා නම් සම්පප්පලාප කතා කරනවා නම් දෙතිස් කතා වලින් අපේ දවස පුරාවටම අපි ඇසිරෙනවා නම් ඒ දෙතිස් කතා වලින් අපි වැළකෙන්න ඕනේ. පිරිසාවාච, පරුසාවාච, පිසුනාවාච, සම්පප්පලාප, මුසාවාද කියන ඒ සෑම වචනයකින්ම අපි හල්ප වෙන්න ඕනේ, අවම වෙන්න ඕනේ. අපේ කායික අසංවරය නිසා මොනතරම් අපි කාර්යබහුල වෙලාද, කඩිසර වෙලාද, මොනතරම් අපි අවිවේක වෙලාද මෙන්න මේක අවම වෙන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ මේ ගනුදෙනු ටික අවම වෙනවා නම් අල්ප වෙනවා නම් අල්පේ අල්පේච්ඡව අපි ජීවත් වෙනවා නම් ඒ සෑම මොහොතක් ගානේ අපේ නිවීම අපට වඩා වඩා ලං වෙනවා ඒ වගේම තමයි ඉපදීමේ වාරගාන ඊට වඩා අද අඩුයි අදට වඩා හෙට අඩුයි හෙටට වඩා අනිද්දාට අඩුයි ඒ කියන්නේ මේ මිනිසත් භවයේ පුරාවටම අපට යන්න පුළුවන් කමක් නැහැ හතරමගදී Nirodha Samapattiyෙන් අපි rahat වෙනවා මේ ලබාපු මිනිසත් භවයේ පිරිනවම් පානවා එහෙනම් සෑම මොහොතක් ගානේ මේ කමඨාන වඩන භාවනා යෝගියා මේකේන වේදනානුපස්සනාව මෙනෙහි කරන්නට ඕනේ. මේකේන කායානුපස්සනාව මෙනෙහි කරන්නට ඕනේ. අනේ අර ගස ලස්සනයි. අනේ ඒක බේත් ගා. ඒකේ පොත්ත හොඳයි ගිලම්පසට. කොළ හොඳයි හඹරලා කසායට ගන්න. ඒකේ මල් හොඳයි ගිලම්පසට එහෙම නැත්නම් අපට විවේ අවිවේක වෙලාවට බඩට මොනාරි ආහාරයක් වශයෙන් ගන්න හොඳයි. ඒකේ කොළ හොඳයි මලවන්න. බලන්න නිකන් තියෙන ગાට මොන මොනතරම් ධාරිතාවක් වැඩි වෙනවද කියලා අවුරුදු 10ක් විතර මානකම් පුරලා එයා කැලාවෙන් එළියට එනකොට මානෙකෙන් නෑ සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියත් කියන මාර්ගඵලාභයේ කෙන්න හොඳ ඖෂධවේදී වෛද්‍යවරයෙක් කෙනවා හොඳ වෙද මාත්‍යෙක් වෙනවා. හේතුව එයා මේ ගස් කොළන් වලින් කරලා තියෙන්නේ ඖෂධය මෙනෙහි කරන එක, ඖෂධ ධාරිතාව මෙනෙහි කරන එක, මුල් වල, ගස් වල, කොළ වල, පොතු වල හැම එකෙම ගුණය මෙනෙහි කරන එක. ඒ නිසා කලාවෙන් එළියට එන්නේ ඒ වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් වෙද මාත්‍යෙක් මිසක් කවදාවත් ආර්ය උත්තමෙක් වඩින්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල ධාරිතාව වැඩි කරන්න ඕන එකක් තියෙනවා. ඒ ධාරිතාව තමයි නිවීමේ ධාරිතාව වැඩි කරන්න ඕනේ. අත්තරීමේ ධාරිතාව වැඩි කරන්න ඕනේ. විවේකයේ ධාරිතාව වැඩි කරන්න ඕනේ. උදකලාවේ ධාරිතාව වැඩි කරන්නට ඕනේ. හැලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන ධාරිතාව වැඩි කරන්නට ඕනේ. එතකොට තමයි කැලෑවෙන් එළියට එන තාපසයා ආර්ය කෙනෙක් වෙන්නේ. මාර්ගඵලලාභයෙක් වෙන්නේ. එහෙනම් සම්බුද්ධ ශාසනයට තව තවත් මාර්ගඵල ලාභින් එකතු වෙනවා. අද අපේ ජීවිතයේ මේ තරම් පිරියෙන්න හේතුව හේතුවක් වෙලා තියෙන්නේ මේ කිසිම කමඨාණක් අපේ නිවැරදිව වඩන්නේ අපේ Nirodha Samapattiyට ගැළපෙන විදිහට වඩන්නේ කෙලෙස් දුරු වෙන විදිහට වඩන්නේ අපි වඩන්නේම කෙලෙස් නිර්මාණය වෙන විදිහට ඉපදීමක් ඇති වෙන විදිහට නැවත නැවත දුක් වෙන විදිහට මෙන්න මේ අවබෝධය ඇතිවෙච්ච තාපසයා මෙනෙහි කරනවා විදර්ශනා කරනවා එහෙනම් මේ ගනුදෙනු වැඩි වෙන තරමටම දුක වැඩි වෙනවා හැමතිස්සෙම නැවත නැවත ස්පර්ශ වෙන හැම මොහොතෙම නැවත නැවත උප්පත්ති වාරගාන වැඩි වෙනවා එහෙනම් ඉපදීමේ වාරගාන අඩු කරනවා දැන් 100ක් තියෙනවා නම් හෙට වෙනකොට මේක 95ට ගන්න හදනවා. අනිද්දා වෙනකොට මේක කොහමර 80ට ගන්න හදනවා. ලබන සති වෙනකොට මේක 40ට ගන්න හදනවා. ලබන මාස වෙනකොට මේක 10ට ගන්න හදනවා. මාස 6ක් යනකොට මේක තව එක භවයකට සීමා කරනවා ඊළඟ අවුරුද්ද වෙනකොට මේක මේ භවයටම සීමා කරනවා බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ බුදුන් සරණ යන ආර්ය ශ්‍රාවකයෙක්ද කියලා අපේ ජීවිතවල මේ වගේ ಗುಣධර්ම නැහනේ. මේ වගේ කමටහන් වඩන මානසිකත්වයක් නැහනේ. මේ වගේ වත්පිළිවෙතක් නැහනේ. එහෙනම් අපි කොච්චර දුර්වලද? මොනතරම් දුර්වල වෙච්ච කමටහනක්ද අපි මේ වඩලා තියෙන්නේ? වස් කීයද කියලා අනකොට බය නැතුව අපට හතයි කියලා කියන්න පුළුවන්. එහෙම අපි ගැඹිරව කියන්නේ අපි Nirodhයට පත්වෙච්ච නිසා. කිසිම මාර්ගඵලයක් නැහැ. කිසිම අවබෝධයක් නැහැ. නිකන් අනුන්ගේ බත් කකා ඔයේ සතපිලා සතපිලා දොරකින් යන්න බෑ. එච්චර කය මාතයි. වැසිකිලේ ඉඳ ගන්න බෑ. පෝච්චිය කඩලා යනවා. ඒ තරම් කය බරයි. මේ මෙටියාම වස් 15යි 20යි 10යි 8යි කියලා අපිට කියන්න පුළුවන්ද? පොළොව පලාගෙන යන්න තරම් අපිට ලැජ්ජාවට හේතුවක් නේද? එහෙමනම් වස් 10යි කියලා අපිට කියන්න බෑ. අපිට කියන්න පුළුවන් අවුරුදු 10ක් මං පින්වත් කකා ඔයේ සැතපෙලා කයතරබාරු කළා කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වට පව් නෑ. හැබැයි වස් 10යි කියලා කියන්න බෑ. වස් 10ට මොනවද කිව්වේ කරේ? මොනවද දිනු කළේ? මොනවද වැඩිවේ කියලා ඇහුවාම පොළොව පලාගෙන යන්න වෙනවා. නැත්තම් හඳලේ පටල අපිට එල්ලෙන්න වෙනවා කුටි ඇතුලේ. ලැජ්ජාවේ පණ යනවා. එහෙනම් අපේ ජීවිතවල හැම සතියක් පසු කරලා යනකොට හැම මාසයක්ම අපි පසු කරනකොට හැම අවුරුද්දක් හැම වස්සානය සම්පූර්ණ වෙනකොටම අපි හිටියට වඩා අවබෝධයෙන් වැඩි වෙන්න ඕනේ ඵලයෙන් වැඩි වෙන්න ඕනේ ඥානයෙන් වැඩි වෙන්න ඕනේ ධානයෙන් වැඩි වෙන්න ඕනේ ಗುಣධර්ම වලින් වැඩි වෙන්න ඕනේ එහෙම වුණොත් තම අපට සන්තෝෂයෙන් ගාම්භීරව අපට කියන්න පුළුවන් මට වස් 3යි මට වස් 4යි දැන් මට වස් 8යි කියලා මට කියන්න පුළුවන් හේතුව ඒක කියන්න මගේ සිතට සුදුසුකම් තියෙනවා. එහෙම කියන්න මම සුදුසුකම් ලබලා ඉන්නවා මේ සම්බුද්ධ ශාසනය තුල. ආස්වාසයේ ප්‍රාස්වාසයේ ධාරිතාව මත සිත පීඩා භාවනා කරන සිය පවත්තන භාවනා යෝගියාට තේරෙනවා හැම ධාරිතාවක් තුලම තියෙන්නේ ධර්මතාවයක් හැම ක්‍රියාවලියක් තුලම තියෙන්නේ ධර්මතාවයක් ධර්මතාවයක් මත තමයි මේ ගනුදෙනු වෙන්නේ ඇසට ගනුදෙනු වෙනවා ඒක තුල තියෙන ධර්මතාවයත් කන තුල ගනුදෙනු වෙනවා ඒක තුල තියෙන ධර්මතාවයත් දෙකම එකයි මෙන්න මේක තේරුම් ගත්තාම ඒ සකු르දාගාමි වෙච්ච ඒ ආර්ය උත්තමයා අනාගාමි ඵලයටපත් වෙනවා එයා තේරුම් ගන්නවා ඇසේ ක්‍රියාවලිය රූප සම්බන්ධයෙන් වෙන්න පුළුවන් කනේ ක්‍රියාවලිය ශබ්ද සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නාසයේ ක්‍රියාවලිය ගන්ධය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් දිවේ ක්‍රියාවලිය වචනේ නැත්තම් රස සම්බන්ධයෙන් වෙන්න පුළුවන් සමේ ක්‍රියාවලිය ස්පර්ශයෙන් වෙන්න පුළුවන් සිතේ ක්‍රියාවලිය සිතුවිලි වලින් වෙන්න පුළුවන් හැබැයි මෙතන තියෙන්නේ එකම එක ධර්මතාවයන් ක්‍රියාවලියන් අයක් තිබුණාට ඒ අයම ක්‍රියාත්මක වෙන්නේ එකම ධර්මතාවයක් මත කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම ඒක බවට පත් වුණාම එයා අනාගාමි වෙලා ඉවරයි ඒ සෑම ක්‍රියාවලියක්ම විශ්වයේ ක්‍රියාවලියක්. ඒක මට අදාළ නැහැ. ඒ සෑම ක්‍රියාවලියක්ම පවතින්නේ එකම ධර්මතාවයක් මත. ඒ ධර්මතාවය මේ විශ්වයේ න්‍යාය ධර්මයක් මිසක් ඒ ධර්මතාවය මම නෙමෙයි, ඒ ධර්මතාවය මගේත් නෙමෙයි කියලා එතනින් නිරෝධ වුණාම ඒ පුද්ගලයා සත්‍යය නිරෝධයටපත් වුණාම රාත් වෙලා ඉවරයි. එයාට නැවත භවයක් නැහැ. නැවත සසරක් නැහැ. දුක් මේ සංසාරේ කිසිම හේතුවක් නැහැ. එයා නිරෝධ සමාපත්තියෙන් පරිපූර්ණයි. බලන්න ආස්වාස ප්‍රාස්වාසයේ ධාර්තාව මත සිත පීඨවල සිය පවත්තන භාවනා යෝගියා තමන් වඩන කමඨාන තුළ භාවනාව තුළ කොහොමද සම්පූර්ණ වුනේ කොයි විදියට නිරෝධ වුනේ කොයි විදියට පියවරෙන් පියවර මේ අවබෝධයේ සිත ගෙනල්ලා නිරෝධයෙන් නිදාස් කරේ දිය කරලා විසිරුවලා කියලා එහෙනම් අපේ සිත තාම විශ්වයට විසිරිලා නැහැ. ඒක මේ බඹයක් විතර උස තියෙන කය තුල මාන්නයෙන් පටු වෙලා, මාන්නයෙන් කොටු වෙලා, එයා සීමා සහිත වෙලා ජීවත් වෙනවා, පවතිනවා. මෙන්න මේක නිදාස් කරන්නට ඕනේ. හැම මොහොතක් ගානේ අපි ජීවත් වෙන හැම තප්පරයක් ගානේ මේකේන ආස්වාසේ ප්‍රාස්වාසේ සිද්ධ වෙනවා නේද? හැම ආස්වාසය ප්‍රාස්වාසය තුළම මේ කියන ධර්මතාවය කමඨාන සිද්ධ වෙනවා නේද? එහෙනම් මෙච්චර වයසට ගිහිල්ලා මේ තරම් සංසාරේ ඉපදිලා අපි දක්ෂ උනේ නෑ මේ කමඨාන වඩන්න. අපි දක්ෂ උනේ නෑ මේ කමඨාන වඩලා අපේ මේ මිනිසත් භවයේ ඉපදීමෙන් නිදාත් කරන්න. එහෙනම් දැන් මේ සම්බුද්ධ ශාසනය තුල අපට කාලය පැමිණියා. දැන් අපේ මිනිසත් භවයේ අපේ කුසලයේ පරිසම් දුන්නා. පෙර පින් අපට පාළ වුණා. දැන් මේ කමඨාන වඩලා මේ කියන පියවර අතරින් සෝතාපන්න වෙලා සකු르දාගාමි වෙලා අනාගාමි වෙලා රාහත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවන් පාන්න. එහෙනම් අපි සතර ඉරියව්වේ මේ කමඨාන වඩන්නට ඕනේ. හැම මොහොතෙම මේ කමඨාන පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපි ලබාපු මිනිසත් භවයේ Nirodhaයට පත් වෙනකම්ම මේ කියන කමඨාන වඩන්නට පුරුදු වෙන්නට ඕනේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ ධාරිතාව මත සිත පීඨවල සිය පවත්තන භාවනා යෝගියා හැම ඇසකන දිවනාසයේ සමසිතේ ගනුදෙනුවක් තුළම මෙවැනි ධාරිතාව පවතිනවා හැම දෙයකටම ධාරිතාව පවතිනවා හැම ගනුදෙනුවක් තුළම මෙම ධාරිතාව මත ධාරිතාවක් අනුවර තමයි සිද්ධ වෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂ වුණාම ඒ දකින්නකොටත් ඒ ධාරිතාවය වටා ගන්නවා ඇසෙනකොට ධාරිතාව වටා ගන්නවා කතා කරනකොට තමන්ගේ ධාරිතාව තේරුම් ගන්නවා ජීවත් වෙනකොට ඇසිරෙනකොට ඒ ධාරිතාව මනාකොට තේරුම් අරගෙන ජීවත් වෙනවා සෑම සිතුවිල්ලකම ධාරිතාව වටාගෙන සිතනවා දැන් මේ අවබෝධයටපත් වුනාම එයා සෝතාපන්නයි එයා කායානුපස්සනාව සම්පූර්ණ කළා සතර සටිපට්ඨානේ මේ භාවනා යෝගියා මේ හැම ගනුදෙනුවත් තුළම ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාවට ස්පර්ශයක් තියෙනවා. නැවත නැවත මෙනෙහි කරනකොට, නැවත නැවත සීකරනකොට, හැම මොහොතෙම කල්පනා කරනකොට නැවත නැවත ඒ ධාරිතාව ස්පර්ශ වෙලා ස්පර්ශ වෙච්ච වාර ගානකට අනුව මේක අපි තුල පෝෂණය වෙනවා. මේක තුලින් ඉපදීමේ වාර ගාන වැඩි වෙනවා, පැවැත්ම වැඩි වෙනවා, දුක වැඩි වෙනවා. මෙන්න මේ ස්පර්ශය තේරුම් ගත්තාම ස්පර්ශ ස්පර්ශය තුලින් ධාරිතාව වැඩි වෙන බව තේරුම් ගත්තාම ස්පර්ශය තුලින් පැවැත්මත් දුකත් නිර්මාණය වෙන බව තේරුම් ගත්තාම ඒ ස්පර්ශයේ වාරගාන අඩු කළාම ස්පර්ශ නොවි ඒ ධාරිතාව අම කරන්න දක්ෂ වුණාම එයා සකු르දාගාමි ඵලයටපත් වෙනවා සතර සටිපට්ඨානයේ වේදනානුපස්සනාව සම්පූර්ණ කරනවා අසකන දිව නාසය සම කියලා කියන ආයතන පාම පංච ඉන්ද්‍රියම්ම මේ සිතත් සම්බන්ධ කරගෙන සිත මුල් කරගෙන එයා ගනුදෙනු කරනකොට සෑම නාම රූපයක්ම වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් ශබ්දයක් එක්ක ගනුදෙනු කරනකොට ඒ ධාරිතාවක් ඇති වෙනවා ගනුදෙනුව වෙනස් වුණත් එකම ධර්මතාවයක් තුල එකම ධර්මතාවයක් මත තමයි මේ ගනුදෙනු හැම එකක්ම සිද්ධ වෙන්නේ. ඒ ධර්මතාවයට මේ හැමදේම සීමා සහිතයි එකඟයි කියන එක වටහා ගත්තාම ඒක ප්‍රත්‍යක්ෂ කළාම ඒ ධර්මතාවය බවටපත් වුනාම එයා අනාගාමි වෙලා ඉවරයි මේ භාවනා යෝගියා මේකේන කමඨාන තුල හැම ගනුදෙනුවක්ම විශ්වයේ තියෙන ස්වභාවික ගනුදෙනුවක් ක්‍රියාවලියක් එහෙනම් විශ්වයේ ක්‍රියාවලියට අනුව තමයි මේ සෑම ගනුදෙනුවක්ම සිද්ධ වෙන්නේ මේ හැම දෙයක්ම එකම ධර්මතාවයකට අනුව සිද්ධ වෙන්නේ ඒක විශ්ව න්‍යාය ධර්මතාවයක් ඒ න්‍යාය ධර්මතාවය මම නෙමෙයි මගේ නෙමෙයි මේ ක්‍රියාවලිය විශ්වයේ ක්‍රියාවලිය මම නෙමෙයි මගේ නෙමෙයි කියලා Taman නිදාසුනාම ඒකේ අයිතියම සාමුලින්ම Tamanට අයිමි වුණාම එයා නිරෝධ සමාපත්තියෙන් රාහතෙක් බවට පත් වෙනවා මෙන්න මේ කමඨාන අපි වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ සංසාරයේ අනන්ත ප්‍රමාණ අපි පැවැත්මට වැඩ කළා අනන්ත ප්‍රමාණ දුකට වැඩ කළා අනන්ත ප්‍රමාණ ඉපදීමට වැඩ කළා අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා හැමදාම බුදුන් සරණ යනවා බුදුන් සරණ යනවා කියලා බොරු කිව්වට අපි බිරින්දෑවරුන්ගේ සරණ ගියා ගෙවල් දොරවල් සරණ ගියා වත්කම් සරණ ගියා විස්රාම ලබනකම් රස්සාවේ සරණ ගියා ඥාතින්ගේ සරණ ගියා පෙම්වතුන්ගේ සරණ ගියා අපි මුදල් සරණ ගියා හිතුවක්කාර මෝඩකමේ සරණ ගියා, පලිගණ්ඩ द्वේෂයේ සරණ ගියා, මාන්නයක් අදාගෙන වංශයක් අදාගෙන මාන්නයේ උඩඟුකමේ ආහංකාරකමේ සරණ ගියා. මේ විදිහට හැම සරම නිවැරදිව ගියා. නිවැරදිව යන්න ඕන බුදුන් සරණ මේ දක්වා අපි ගියේ නෑ. ධම් සරණ ගියේ නෑ. සංඝ සරණ ගියේ නෑ. දැන් අපිට මේ අවස්ථාව උදා වුණා. අපගේ නිදාගෙන සිටි ඇස් දෙක දැන් අපට පෑදුනා. දැන් අපි සියලුම දෙනා දැන් අපි අවදි වෙලා පිබිදිලා තථාගතයන් වහන්සේගේ සරණ යමු. උන්වහන්සේ වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ යමු. රාත් වෙලා පිරිණිවන් පාපෝ. ඒ 80 මා ශ්‍රාවකයන්ගේ සරණ යමු. තුනුරුවන් සරණ ගිහිල්ලා මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පාමු. එහෙනම් දැන් අපට තියෙන එකම සරණ තිසරණ සරණ එකම සරණ තුනුරුවන් සරණ. එහෙනම් අපි හැමෝම දැන් ඉඳලා සතර ඉරියව්වෙන් හැම මොහොතක් ගන්න මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පාන කමඨාන මේ කමඨාන මේ තුලින් ලබාගත් අවබෝධය දැනුම අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි